සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි තයබර දරුදරියනේ අද දවසේ අපි සාකච්ඡා කරන්නේ අපේ දරුවන්ට තමන්ගේ ජීවිතය සකස් කරගන්න අපි කතා කරමින් ඉන්න වැඩපිළිවෙලේ තව බොහෝම වටිනා කාරණාවක් තමයි අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වෙනකොට කතා කරා දරුවන්ට ජීවිතය සාර්ථක කරගන්න නම් දරුවන්ට විතරක් නෙවෙයි අපි කාටත් ජීවිතයට පැහැදිලි අරමුණක් තියෙන්න ඕනේ කියලා ඉස්සෙල්ලාම අපි ජීවිතයට අර ජීවිත අරමුණක් තියෙන්න ඕනේ අරමුණක් ඇති කරගන්න කියලා කිව්වා මම දින සති ගණනක් කතා කරපු දේවල් ටිකේ සාරාංශය හැමදාම කියලා ඉන්නවා මොකද අද වුණත් අපේ දරුවෙක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වීම සඳහා ඊටාම කෙටියෙන් සාරාංශය කියනවා ඒකේ සාරාංශය පිළිබඳ කරුණු හොයාගන්න ඕන නම් ඒ කලින් විකාශනය වෙච්ච ධර්මදේශනාව අම්මලා තාත්තලාට කියලා නැවත අහන්න කටයුතු සලස්වා ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම කතා කරේ දරුවොත් එක්ක මේ ඉගෙන ගන්න සන්තෝෂෙන්ද කියලා. ඉතින් හුඟක් අය කිව්වේ නෑ සන්තෝෂෙන් නෙවෙයි. තව කොච්චර කාල ඉගෙන ගන්න තියෙනවද? ඉගෙන ගන්න තව තියෙනවා අවුරුදු 7ක් 8ක් ඒ විදිහට එක එක කෙනාට එක එක ගාණක්. එතකොට ඒ අවුරුදු ගානම දුකෙන් දින්න වෙන්නේ. එපා කරපු වැඩක් කරන්න වෙන්නේ. බෑ හිතෙන වැඩක් කරන්න වෙන්නේ. එහෙනම් මොකටද නිකන් ඔය බැරි වැඩ කරන්නේ? හිතේ දුකෙන් වැඩ කරන්නේ මොකටද? ඉගෙන ගන්න එක අතහරලා දාමු කියලා කතා වුණා. එතකොට ළමයි කිව්වේ නෑ ඒක අතහරින්න බෑ. ඒකට අපි කැමති නෑ. එහෙමනම් වෙන මොකක් හරි වෙනස් කරන්න ඕනේ. ඉගෙන ගන්න එක වෙනස් කරන්න බෑ. ඒක ස්ථිරම කරන්න ඕනේ. එහෙනම් වෙන මොන හරි වෙනස් කරන්න පුළුවන්ද කියලා බලමු කිව්වා. අසන්තෝෂයෙන් ඉගෙන ගන්න එක සන්තෝෂයෙන් ඉගෙන ගන්න තත්ත්වයටපත් කරගන්න පුළුවන් නම් නේද? ඒක විසඳුමක් එහෙනම්. එහෙනම් වෙනස් කරන්න ඕන ඉගෙන ගන්න එක නෙවෙයි වෙනස් කරන්න ඕන හිත. සන්තෝෂේ අසන්තෝෂේ තීරණය වෙන්නේ අපේ හිතන රටාව අනුව ඕනම ප්‍රශ්නයක ඕනම දෙයක සන්තෝෂේ අසන්තෝෂේ තීරණය වෙන්නේ හිතන රටාව අනුව. බාගෙට පිරිච්ච වතුර දිදුරක් දිහා බලන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එක්කෙනෙක් කියනවා මේ වතුර වීදුරුව භාගයක් පිරිච්ච එකක් කියලා. තව එක්කෙනෙක් කියනවා භාගයක් අඩු එකක් කියලා. හරි එක්කෙනෙක්ගේ අවධානය යොමු වෙන්නේ පිරිච්ච කොටසට නම් භාගයක් පිරලා තියෙන කියලා එයා සන්තෝෂයෙන් ඒක දිහා බලන්නේ. අනිත් කෙනාගේ අවධානය යොමු වෙන්නේ අඩු කොටසට නම් භාගයක්ම අඩුයි නේ කියලා අපෝ භාගයක්ම අඩුයි නේ කියලා එයාට අර පිරිච්ච ටික පේන්නෙම නැහැ. ඒ වගේ හැම වෙලේම අඩුව දිහා බලන කෙනාට වැඩිය හැම වෙලේම පිළිලා තියෙන කොටස දිහා Tamanට තියෙන දේවල් බලන එයා සන්තෝෂයෙන් ඉන්නවා. දෙන්නම බලන්නේ එකම දෙයක් දිහා. ඒ වගේ හිත වෙනස් කරලා සන්තෝෂය ඇති කරගන්න පුළුවන්. සන්තෝෂය ඇති වෙන්නේ කැමැති දේ කරනකොට. එහෙනම් අධ්‍යාපනයේට කැමැත්ත ඇති කරගන්න ඕනේ කියලා අපි කතා වුණා. කැමැත්ත ඇති කරගන්න ඕන ක්‍රමය තමයි ඒකෙන් මට ලැබෙන ප්‍රතිලාභ මෙනෙහි කරන්න කියලා කිව්වා. ඒක තමයි ඕනම දෙයකට කැමැත්තක් ඇති කරගන්න තියෙන ක්‍රමය තමයි ඒකෙත් තියෙන ඒකෙන් ලැබෙන ලාභ මෙනෙහි කරන්න කිව්වා. ඉතින් ඒ ලාභ මෙනෙහි කරන්න මම අරමුණ තමන්ගේ අරමුණට ගියාම දැන් අරමුණ තමයි අධ්‍යාපනයේ අරමුණ තමයි එක්කෝ වෛද්‍යවරයෙක් වීම, එක්කෝ නීතිඥයෙක් වීම, එක්කෝ ඉංජිනේරු මහත්තයෙක් වීම, එක්කෝ සමාජයේ ඉහළ තලයකට යන්න ඕනේ කියන එකයි. එතකොට එතෙන්ට යන්න බලාපොරොත්තුවක් ඇති කරගෙන ඉන්න අපේ දුවල පුතාලට හුඟක් අයට එතෙන්ට යන්න හම්බෙන්නේ නැහැ. යන්න හම්බෙන්නේ නැත්නම් ඒක හරියට නිකන් මැරතන් එකකට පේලියට ගැස්සලා වැටෙනකන් දුවන්න කිව්වොත් එක එක්කෙනාට දුවන්න පුළුවන් වෙන එක එක ගානට තමන්ගේ ශක්තිය අනුව ඒ කායික ශක්තිය අනුව ඒතර මානසික ශක්තිය අනුව තමයි මම මේ වේගෙන් වේගෙන් කියන්නේ පහුගිය දේවල් ටික හින්දා මානසික ශක්තිය අනුව තමයි යන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපනයෙන් ඉහළට. ඒතර මානසික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ කියලා අපි කතා වුණා. එතකොට ඒ කැමැත්ත කියන්නේ කැමැත්ත කියන්නේ ඒ සඳහා අවශ්‍ය කරන මානසික වේගයක්. ඉතින් කැමැත්ත ඇති කරගන්න අපි අරමුණ මෙනෙහි කිරීමක් කරන්න ඕනේ ඒකෙන් ලැබෙන ලාභ මෙනෙහි කරන්න කියලා කිව්වා අපි. ඒ වගේම මේ ලාභ මෙනෙහි කරද්දි මම කිව්වා එක වෙලාවක් තමයි මම විශ්වවිද්‍යාලයට සමත් වුණා කියලා දැනගන්න පළවෙනි මොහොත. උසස් පෙළ විභාගයෙන් සමත් වුණා කියලා මම වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් විදිහට නැත්නම් වෛද්‍ය පීඨයට, ඉංජිනේරු පීඨයට මම සමත් වුණා කියලා දැනගන්න පළවෙනි මොහොතේ මට ඇතිවෙන හැඟීම පැත්තකට වෙලා හොඳට මෙනෙහි කරන්න කිව්වා අම්මට ගිහින් කියන හැටි තාත්තට කියලා කියන හැටි උඩ පයින් හැටි කෑ ගහන හැටි යාළුවන්ට කියන හැටි හ්ම් ඒතර සමාජය ප්‍රශංසා කරන හැටි පාටි දාන හැටි ඔක්කොම මෙහෙ කරන්න කිව්වා හරි ඇත්තම කියන්න බලන්න මේ ටික හොඳට දැන් වුණා වගේ මතක් කරනකොට කැමැත්ත වැඩි වෙනවද නැද්ද අරමුණට තියෙන කැමැත්ත වැඩි වෙනවා ඒ වගේම මේකට යන්න බැරි වුණොත් දැනගන්නවා ප්‍රතිපලාප දවසේ බලනකොට කාටවත් කියන්නත් බෑ අම්මට කියන්නත් බෑ තාත්තට කියන්නත් බෑ ලොකු රත් වීමක් දැවීමක් ඇති වෙනවා මහා අසරණකමක් ඇති වෙනවා පරාජිතයේ දුර්වල කෙනෙක් විදිහට සමාජගත වෙනවා නේද අන්න ඒ විදිහට ඒ ඇති වෙන පීඩණය මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට මේ මෙතෙන්ට කියලා උපාධිය ගන්න දවස ගැන මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට එවැනි රැකියාවක් ඇති කරගත්ත පස්සේ ජීවිතයේ ගෙවන ලස්සන කොච්චර හොඳට ඉන්නවද කියලා මෙනෙහි කරන්න කිව්වා. ඊළඟට එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? කාගේ හරි යටතේ වැඩ කරන මූල්‍යමය පැත්තක් නැති රටේ පිළිගැනීමක් නැති කෙනෙක් බවට පත් වෙන හැටි ඔක්කොම කිව්වා. දැන් එහෙම මෙනෙහි කරන්න කියනකොටම කට්ටිය කිව්වා ඔව් අපේ කැමැත්ත හොඳට වැඩි වුණා කියලා. ඒක හරියි. කැමැත්ත වැඩි වෙන්නේ හුඟක් වෙලාවට අපි සමහර දේවල් තීරණය කරන්න ගියාම සමහර දේවල් පිළිබඳ ලොකු කැමැත්තක් ඇති වෙන හුඟක් වෙලාවට ඒ කැමැත්ත වැඩි කල තියෙන්නේ නැහැ නේද තියෙන්නේ අපි දන්නවා ලොකුවට වැඩ පටන් ගන්නවා පටන් අරගෙන දවසයි දෙකයි තුනයි මොකද වෙන්නේ අප පරණ හිටිය විදිහටම ඉන්නවා පටන් ගත්තේ නෑ වගේ ඉන්නවා ඊට පස්සේ නේද නෑ එහෙම දෙයක් කරේ නෑ වගේ සමහර අයට අරමුණු තිබුණාට වෛද්‍යවරයෙක් වෙන්න කියලා සමහර අයට ඒ අරමුණු මතක් වෙන්නේ වෛද්‍යවරයෙක් දැක්කහම විතරයි. හරි වෙනාක මතක් වෙන්නේවත් නැහැ. ඒ තරමට කැමති දේ වැඩියෙන් මතක් වෙනවා. අපේ කැමැත්ත කොච්චරද කියලා දැනගන්න තියෙන එක මිම්මක් කියලා මම කියලා දුන්නා. වැඩිපුර වාර මතක් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරේ හිතේ තියෙන මූලධර්ම. ඒ මූලධර්ම අනුව තමයි අපි මේක ගොඩනගාගෙන මේ දරුවන්ට මේක කියලා දෙන්නේ. හිත වැඩ කරන විදිහ. දැන් තව ප්‍රශ්නයක් ආවා. කැමැත්තකුත් තියෙද්දි දැන් හරි දැන් එහෙනම් කැමැත්ත වර්ධනය කරන්න ඕනේ. නැත්නම් කැමැත්ත ඇති කරගන්න ඕන අරමුණට. අරමුණ විතරක් තිබ්බට මදි. මේ ඇති කරගත්ත කැමැත්ත කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත කොච්චර ඇති කරගන්න ඕනද කියලා බලා ගන්න ඕනේ. නේද? ඇයි කැමැති තියෙන ඔක්කොම හැමෝටම කරන්න බැරි කියලා ඒකට තේරෙනවා. මේකට අපි උදාහරණයක් කතා කරා. මම ගොඩාක් කැමැත්තෙන් යනවා අද ගෙදර ගිහිල්ලා පාඩම් කරනවා කියලා. ගිහිල්ලා ගිහිල්ලා කෑම කාලා කුස්සියේ ඉඳලා පාඩම් කරන කාමරේ පැත්තට යන්න යනකොට සාලේ මැද්දෙන් යන්න වෙන්නේ ටීවී එකේ මැච් එක යනවා දැක්කා. හරිද? දැන් ප්‍රශ්න දෙකක් ආවා. එකක් තමයි අර පැත්තට කැමැත්තක්, අනිත් එක තමයි මේ පැත්තට කැමැත්ත අඩු වෙලා නැහැ. පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා. අනිත් පැත්තට කැමැත්තක් තියෙනවා. දැන් තනිකර කඹයක් දෙපැත්තට අදිනවා වගේ තමයි හිත. කඹයක් දෙපැත්තට ඇද්දොත් කොයි පැත්තටද යන්නේ? වැඩි වැඩි බලයක් තියෙන පැත්තට ජීවිතය අරන් බලන්න අපේ හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ වැඩි කැමැත්ත තියෙන දේ ඉස්සෙල්ලා කරන්න. මට යාළුවෝ එක යාළුවෙක් මේ පැත්තේ ඉන්නවා ගොඩක් කැමති යාළුවෙක් මේ පැත්තේ ඉන්නවනම් මං හැරෙන්නේ අනිවාර්යයෙන්ම ගොඩක් කැමති පැත්තට. නේද? මෙහෙ ඉන්න යාළුවා ඉදදී ඊට වැඩිය කැමැත්ත අඩු එක්කෙනෙක් නම් මේ පැත්තේ ඉන්නේ මං හැරෙන්නේ මේ පැත්තට. නේද? එහෙනම් අපි හැම වෙලේම වැඩි කැමැත්තට තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් මට සිද්ධ වෙනවා මගේ කාරණාව එක දිගට කරගෙන යන්න නම් මැච් එක බලන්න රූපවාහිනියේ මැච් එක හරි මොකක් හරි එකක් බලන්න තියෙන කැමැත්තට වඩා වැඩි වෙන්න ඕනේ පාඩම් කරන්න තියෙන කැමැත්ත. ඒතර අද මම මේ හන්දියේදී පෙරදුනා. කුස්සියෙන් ඉඳන් එන්න ගිහිල්ලා නේද? මං ගියේ කොයි පැත්තටද? ආ එහෙනම් මං දැනගන්නවා අපේ පුතාලා දැනගන්නවා මං පෙරදුනා මං පෙරදුනා කියන්නේ මගේ කැමැත්ත වැඩිපුර තිබ්බේ අර පැත්තට. ඒ මොහොතේ තියෙන කැමැත්ත තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟ දවසෙත් මට ඕක වෙනවා කියලා කල්පනා කරලා මොකද කරන්න ඕන? එහෙනම් මේක උනේ ඇයි? කැමැත්ත රූපවාහිනියට වැඩි මගේ අර අරමුණට තියෙන කැමැත්ත අඩුයි. එහෙනම් මොකද කරන්න ඕන? කැමැත්ත වැඩි කරන විදිහ තමයි නැවත නැවත නැවත නැවත නැවත නැවත අර කිව්ව ටික මෙනෙහි කරනවා මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර හරි මම දොස්තර කෙනෙක් වුණා මෙහෙමයි ජීවත් වෙන්නේ මට මේවා ලැබෙන්නේ අර අපේ අම්මලාට කොච්චර හොඳ නේද අම්මට කතා කරන්නේ දොස්තර මහත්තයාගේ අම්මා කියලා තාත්තට කතා කරන්නේ දොස්තර මහත්තයාගේ තාත්තා කියලා හරි ඔය වගේ වැඩිපුර වැඩිපුර තව මෙනෙහි කරනවා මෙනෙහි කර කර මෙනෙහි කර කර අපේ හිතේ කැමැත්ත අපි පිරික්සලා බලනවා චෙක් කරලා බලනවා අර වගේ තැනකදී මාව හැරෙන්නේ කොයි පැත්තටද කියලා හරි මේක අධ්‍යාපනය කරන ළමයින්ට විතරද ඕනම අරමුණකට යන්න කෙනෙකුට මේ වගේ ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන් දැන් ඊට පස්සේ එහෙනම් දැන් අපි මොකද කරන්න ඕනේ කැමැත්ත අනිත් දේවල් වලට යන්නේ නැති වෙන විදිහට වර්ධනය කරගන්න ඕනේ හරිද දැන් සන්තෝෂයෙන් තමයි වැඩ මෙයා ඊළඟට කී වර්ධනය කරගත්ත එක ප්‍රශ්නේ තියෙන්නේ රැක ගන්න ඕනේ නැත්නම් අර කලින් කතා කරපු දේ තමයි වෙන්නේ ටික දවසක් වැඩ කරගෙන ඉඳලා අන්තිමට මුකුත් නැහැ වගේ දේ වර්ධනය කරගත්ත එක රැකගන්නේ කොහොමද? වර්ධනය කරේ මෙනෙහි කරලා. නේද? වර්ධනය කරේ මෙනෙහි කරලා. ඒක රැකගන්න මොකද කරන්න ඕන? එක දිගට මෙනෙහි කරන්න ඕනේ. එහෙනම් අපි තීරණය කරා දවසකට එක වෙලාවක් මෙනෙහි කරන්න ඕන එක කියලා. ඒකට මොකද කරන්නේ? එක වෙලාවක් දාගත්ත කට්ටිය එකතු වෙලා කොයි වෙලාවද උදේ නැගිට ගමන්. උදේ නැගිට ගමන් විනාඩි 10ක් මේ අරමුණ මෙනෙහි කරන්න ඕනේ කියලා තීරණය කරගත්තා. ඒක නැගිට ගමන් ඇඳේ ඉඳගෙන දැන් ওই ටික මෙනෙහි කරනවා. පළවෙනි දවසේ ටිකක් වෙලා ගියාට දෙවෙනි දවසේ ඊට වැඩිය අඩුවෙන් වෙනවා යන තුන්වෙනි දවසේ ඊට වැඩිය අඩුවෙන් වේගෙන් ඒ හැඟීම ඇති වුණාට පස්සේ චේතනාව ඇති වුණාට පස්සේ ටක් ගාලා ගන්න පුළුවන්. ඒ හැඟීම එතකොට හරි ඒක කරගන්න ඕනේ. දැන් වැඩේ තියෙන උදේ නැගිට ගමන් මෙනෙහි කරන්න කියලා කිව්වට ඕකත් අමතක වුණා. ආය ප්‍රශ්නයක්. ඒක අමතක නොවෙන්න අපි දෛනික චර්යාව ලකුණු කරන්න සටහනක් හදාගමු කියලා කතා වුණා. දින ටික දාගන්න පටන් ගන්න දිනේ ඉඳන් දින ටික පල්ලෙහාට දාගන්නවා අරමුණ මෙනෙහි කිරීම කියලා තව පේලියක් තියෙනවා ඒ දිනේට ඉස්සරහින් හරියටම වෙලාවට මෙනෙහි කරපු දවසට උදේ නැගිට ගම හරියක් දානවා ඊළඟ දවසේත් හරියක් දානවා බැරි වුණා නම් වැරද්දක් දානවා මතක් වුණේ බස් එකේදී නම් ඒ වෙලාවේ මෙනෙහි කරන ඇස් දෙක පියාගෙන නමුත් හරියක් දාන්නේ නැහැ මතක වෙතලට මෙනෙහි කරනවා හරියක් දාන්නේ නැහැ ඔය විදිහට මම කිව්වා ඔය සටහනේ හරි ලකුණු එක දිගට එන හරි ලකුණු මැද වැරදි නැතුව. දැන් පළවෙනි දවස් දෙකේම මෙනෙහි කරලා හරි වෙලාවට තුන්වෙනි එකෙත් මෙනෙහි කරලා ආය ළඟ දවසේ වැරද්දක් ආය හරියක් ආය වැරද්දක්. ඔහොම ඔහොම තිබිලා අන්තිමට මේක කාලයක් යනකොට මේක උනන්දුයෙන් කටයුතු කරොත් කොහොම හරි කරලා අපේ දරුවන්ට මම කිව්වා එක දිගට 21ක් හරි 21ක් එනකම් මෙනෙහි කරන්න කියලා. මේක කරන්න කියලා. හරි ඒක පොඩි තරගයක් වගේ කරන අන්න අභියෝගයක් තියෙනවා තමයි. මේක කරන්න පුළුවන් නම් කරන්න. පළවෙනි දවසේ ඉඳන් දින 21කින්ම සමහර අයට මේක කරගන්න පුළුවන් වෙයි. එක දිගට අමතක වෙන්නේ නැතුව දින 21ක් හරි ලකුණු වැටෙන්න ඕනේ මැද කපිර නැතුව. අන්න එහෙම වුණාට පස්සේ කොලේ පොඩි කරලා ඩස්බින් එකට දාන්න. එතකොට වැඩේ වෙලා තියෙයි බලන්න මං කියන්නේ මොකද කියලා. උදේ තේක මතක් වෙන එක අමුතුවෙන් කරන්න ඕනද කවුරු හරි නැගිට ගම. අන්න ඒ වගේ අපිට පුරුදු වෙනවා. එතකොට පුරුදු වුණාට පස්සේ ඒක ජීවිත පුරුද්දක් වෙනවා නැගිට ගමන් තමන්ගේ ජීවිතය අරමුණ මෙනෙහි කරන එකයි. මිනිසෙක් ඇත්තටම නැගිට ගමන් හැම කෙනෙක්ම එදා තමන්ගේ ජීවිත අරමුණ මෙනෙහි කරනවා නම් එයාට ඒ ශරණයේම දවසට සැලැස්මක් හැදෙනවා. සතියට සැලැස්මක් හැදෙනවා. මාසෙට සැලැස්මක් හැදෙනවා. අමතක වෙලා ඉන්නේ නැහැ. වැඩ කරන එයා බොහොම කාර්යක්ෂම කෙනෙක් බවට පත් වෙනවා. ඒකින්ද අන්න ඒක කරගන්න කියලා අපි මතක් කරා. හරි. එතකොට දැන් සති තුනක් ගෙවිලා සමහර අය දැන් 21කට කිට්ටු වෙලා ඇති කියලා මම හිතනවා. හරිද? අනිත් පැයට අද පටන් ගන්න පුළුවන්. මේක කරලා බලන්න වැඩි හිටියටත් පුළුවන් අපි හැමදෙනාටම පුළුවන් මම තාමත් කරනවා මට මොන හරි මට මොන හරි දෙයක් අරමුණක් ඕන කියලා තේරුණොත් ඒ අරමුණට යන්න ඕන කියලා තේරුණොත් ඒක මම ඔකට නේද ඔකට කියන්නේ අභිප්‍රේරණය කියලා නේද ධර්මයේ සඳහන් වෙන්නේ විද්ධිපාදයන් වර්ධනය කර ගැනීම කියලා නේද නැත්නම් මොටිවේෂන් කියලා කියනවා ඉතින් මේවා හරියට කරගන්න ඕන අපි මේ වැඩේ ඔය මොනවා කිව්වත් වැඩක් නැහැ කියන එකෙන් වැඩක් නැහැ කොහෙද තියෙන්නේ කියලා වැඩක් නැහැ වැඩේ වෙනවා කරලා බලන්න කියලා මම අපේ දරුවන්ට කිව්වා ඊළඟට අපි මේකට තව දෙයක් එකතු කරගත්තා සිහියෙන් බුදුන් වැඳීම කියන තීරුවක් දාගන්න කියලා කිව්වා. ඒක විස්තර කරා අපි දවසකට එක සැරයක් බුදු වන්දනාව කියලා. ඊළඟට සිත ශක්තිමත් කරගන්න ඕනේ. සිත ශක්තිමත් කරගන්න නම් හොඳට සිහිය, නුවණ, වීරය, ඉවසීම, අදිෂ්ඨානය වැනි ගුණාංග ඕනේ. නිකම්ම කැමැත්ත විතරක් තිබ්බට බෑ. ගහක් කපන්න කැමැත්ත තිබ්බට මොට්ට පිහියක් නම් තියෙන්නේ කැපෙන්නේ. නේද? පිහිය තියුණු කරගන්න ඕන වගේ. අපිට කැමැත්තක් විතරක් ඇති වුණාට මදි ඒකට අවශ්‍ය කරන ශක්තිමත් සිතක් ඕනේ. ශක්තිමත් හිතක් ඇදෙන එක හැම වෙලේම පුරුදු කරන්න ඕන දෙයක්. අමාරුම දේවල් තමයි ප්‍රාණඝාතයෙන් වැළකෙන එක, හොරකමෙන්, කාමයේ වර්ධ රැහැසීමෙන්, බොරු කීමෙන්, සුරාපානයෙන් වගේ දේවල් වලින් හැම නිමේෂයකම වැරදිලා ඉන්න මధుරෙක්වත් මරන්න නැතුව ඉඳ ගියාම සිහියෙන්ම ඉන්න ඕන. මං කෙටියෙන් කියන්නේ ගිය සතියේ අපි ඔක කතා කරපු හින්දා එහෙම කරන්න නම් සිහියෙන්ම ඉන්න ඕන, වීරියෙන්ම ඉන්න ඕන, ඉවසීමෙන්ම ඉන්න ඕන, අදිස්ථානයෙන්ම ඉන්න ඕන. කය පුරුදු කරනවා නම් උසපනින්ද උසපයින් වාරයක් වාරයක් ගන්න උසපයින්ට පුළුවන් හැකියාව වැඩි වෙනවා නේද? ඒ වගේ සිහිය වැඩි කරන්න නම් අදිෂ්ඨානය වැඩි කරන්න නම් වීරිය වැඩි කරන්න නම් වීරියෙන් ඉන්න අදිෂ්ඨානයෙන් ඉන්න සිහියෙන් ඉන්න වාරයක් වාරයක් ගන්න ඒවා වැඩි වෙනවද නැද්ද? හිතේ වැඩි වෙනවා. එහෙනම් පංචශීල ප්‍රතිපදාව අපි හිතන දෙයකට නෙවෙයි ඊට වැඩිය ගොඩාක් එහා ගිය මානසික ශක්තිය වැඩි කරගන්නයි තියෙන්නේ. මොකද වැරදි දේවල් වලට හිත යොමු වෙලා ඒ පැත්තට ඇදිලා යන එක නවත්තන්න යම්කිසි කෙනෙක් දවසින් දවස දවසින් දවස දවසින් දවස පුහුණු කරනවා නම් එයා හිත පාලනය කරගන්න පුරුදු කරන කෙනෙක් හිතේ අදිෂ්ඨාන ශක්තිය වීරිය ආදී වර්ධනය වෙන කෙනෙක්. ඒකින්ද අන්න දැන් අපි ටික ටික අපේ සටහන වර්ධනය කරා. පළවෙනිින් තිබේ දිනෙත් එක්ක අරමුණ මෙනෙහි කිරීම විතරයි. ඊට පස්සේ අපි ඒකට දවසකට එක වතාවක් බුදුන් වැඳීම කියලා දැම්මා. ඊළඟට අපි දැම්මා සිල්පද පහ. හරිද? දැන් අද අපි ගොඩාක් වැදගත් දෙයක් කතා කරන්නයි යන්නේ. මේ බලන්න ජීවිත පුරුද්දක් ඇති කරගත යුතු දෙයක් තියෙනවා. මේවා පුරුදු කරගත්තට පස්සේ හරියට නිකන් බොහෝම ලස්සන ජීවිතයක් අපිට හම්බ වෙනවා. මේ අර මම කිව්වා අපේ පුතාලට මැටි ගුලියක් වෙන්න එපා රබර් බෝලයක් වෙන්න කියලා. හරිද? මොකද්ද මැටි ගුලිය කියලා කියන්නේ? මැටි ගුලිය බිමර දාපුවා තක් ගාලා හිටිනවා. රබර් බෝල බිම ගහපු ගමන් ඒක පොළාපයින්නවා. නේද? සමහර අයගේ ජීවිත මැටිගුලි වගේ. ඉඳගත්තුත් ඉඳගත්තාම තමයි මෙහෙම කරලා ඉඳ ගන්නවා. ඉතින් ඕන නැගිට ගන්නවා මැටිගුලි වගේ ඉන්නේ. නැගිටින්න ගියාම අම්මේ මේ අපි දරුවෝ දකින්න හරියට. හරිද? එතකොට මැටිගුලිය හැඩය තමයි ඒක තිබ්බ තැන හිමින් පාත් වෙනවා. අපේ දරුවෝ වෙලාවකට බීමින් හරි කොහෙන් හරි ඉඳපුවාම ඕම් පාත් වෙනවා, ඇද වෙනවා. ඒ වගේ හරි ප්‍රශ්න ගොඩක් තියෙනවා. හරිද? ඉතින් වැඩක් කරගන්න ගියාමත් හරි අමාරුයි බොහොම හිමින් ඇවිදින්න තිමින් කතා කරන්න තිමින් නේද? උදේ මැටි ගුලිය උදේම නැගිටින හැටි දැකලා තියෙනවද? නේද? ඈ උදේම නැගිටවපු ගමන් නේද නිදි කිර කිර කුසියට එන්නේ. අම්මා ඉන්න තැනට එන්නේ ඇවිල්ලා පුටුවෙන් ඉඳගෙන එතන කිරා. නේද? හැමතැනම කිර කිර ඉන්නේ. වෙලාවකට සැටියෙන් නිදියන්නේ ඇඳෙන් නැගිටින්නේ. දන්නේ නැහැ නේද? නැගිටලා බලනකොට බුදිය පුරනින් නෙවෙයි නැගිටින්නේ. දන්නේත් නැහැ කොහෙ ගිහිල්ලාද කියලා ඒ වගේ කිසි සංවිධානයක් නැති නේද එහෙම ජීවිතවලට ජය ගන්න බෑ මේ කාලේ ඒකෙන්ද අපි දරුවෝ වුණාම නේද බොහොම කාර්යක්ෂම දරුවෝ වෙන්න ඕනේ ඒකෙන්ද මම පොඩි ලස්සන වැඩක් කියලා දෙන්නයි යන්නේ අද අපේ පුතාලා දුවලට ලොකු සහනකින් ජීවත් වෙන්න පුළුවන් වැඩක් මම අපේ දරුවන්ගෙන් අහනවා ගණන් 10ක් හදාගෙන ඉන්න කියලා තිනවා කියලා හිතන්නකෝ මේ වීකෙන්ඩ් එකේ සමුදා වෙනකොට හදාගෙන යන්න ඕනේ එතකොට දැන් සිකුරාදා ඉස්කෝලේ ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා ඉන්නේ සිකුරාදා මේක හැදුවොත් අනිත් දවස් දෙක සන්තෝෂයෙන් ඉන්න පුළුවන් බෑද? හුඟාකයි මේක හදන්නේ කොයි වෙලාවටද? ඉරිදරෑ නේද? ඉරිමරාගෙන අමාරුවෙන් ආකමැත්තෙන් එහෙම තමයි වෙන්නේ. හරි. ඉතින් මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. සිකුරාදා හදනවා ඉක්මනට හදන්නත් පුළුවන්. මොකද සිකුරාදා තමයි පාඩම අහගත්තේ. නේද? හොඳට මතක තියෙනවා ඉක්මනටම කරන්නත් පුළුවන්. ඒ වගේ ඒවා සකස් කරගන්න වේවි. මම කියන්න හදන්නේ ඒක නෙමෙයි. මම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් ඕකටම අදාළ. අපේ දරුවන්ගෙන් මම ගොඩාක් අපේ ළමා වැඩසටහන් වල අහලා තියෙනවා. මේ පාඩම් මේසෙට වෙලා පැයක් පාඩම් කරොත් පාඩම් කෙරිලා තියෙන වෙලාව එහෙම පාඩම් කරනවා උඩ බලාගෙන ඉන්නවා බිම් බලාගෙන ඉන්නවා වතුර බීලා යනවා හරිද වෙන ඒවා කල්පනා කර කර ඉන්නවා ඉතින් එහෙම නැතුව පාඩම් කෙරිලා තියෙන වෙලාව කොච්චරක් වෙයිද කියලා. වෙලා ඇද්ද කියලා දල වශයෙන් අනුමාන වශයෙන් කියන්න කිව්වහම පැයක් පාඩම් කරපු කට්ටියගෙන් පාඩම් කෙරිලා තියෙන වෙලාව කොච්චරද කියලා අහපුවාම ළමයි දීලා තියෙන උත්තර තමයි පැය භාගයට අඩු කියලා. හුඟක් අය කියන්නේ විනාඩි 20ක් ඇති වුණා කියලා. ඒක ඇත්ත නේද? ළමයි බොරු කියන්නේ නැහැ. ඒක නිසා හුඟක් කට්ටිය මට උත්තර දීලා තියෙන්නේ විනාඩි 20ක් 25ක් පැය භාගයකට වැඩි අය නම් කවුරුත් අත උස්සලා නැහැ. ඒතර ඉතිරි පැය භාගයකට මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම අහක ගිහින්. මම යෝජනා කරා මෙහෙම. මේ තැන් තැන් වල පාඩම් කරලා තියෙන්නේ. පැයක් ගත්තම තැන් තැන් වල පාඩම් කරලා තියෙන්නේ. අපිට බැරිද මේ පාඩම් කරපු ටික එක තැනකට ගන්න? හරි. ඒක ඉතින් ටික නිකම්ම ඉන්නවා. තව විනාඩි 5ක් වැඩි කරා කියන්නේ කර අර එක තැනකට අරගෙන. දැන් විනාඩි 20 නම් පාඩම් කරේ. අදිෂ්ඨානයක් ගන්නවා හරි පාඩම් කරලා ඉඳ ගන්නකොට හොඳට ඉඳගෙන අදිෂ්ඨානය කරනවා හරි මම පැය භාගයක් එක දිගට පාඩම් කරනවා හරි දැන් ඉස්සෙල්ලා විනාඩි 20යිනේ කොහොමද වෙලා තියෙන්නේ පැයක්ම මෙතන ඔහි ඉඳලා විනාඩි 20යි කරලා තියෙන්නේ ඊට වැඩිය හොඳ නැද්ද එක දිගට පැය භාගයක් පාඩම් කරලා අන්න රූපහානි බලන්න තලාවක් තියෙනවා නේද ඒතර එතන තමන් කැමති දෙයක් කරන්නත් වෙලාවක් තියෙනවා විනාඩි 10ක් මෙතන වැඩියෙන් කරලත් එක්ක හොඳ නැද්ද එහෙම ක්‍රමයක් පාවිච්චි කරලා නේද ඒකින්ද වැඩක් කරන්න ඉඳ ගන්නකොට ඕනම දෙයක්. දැන් මම දැකලා තියෙනවා සමහර අය රෙදි ටික හොදගෙන නා ගන්න තියෙනවා. හරිද නිවාඩු දවසේ. මේක ගැන උදේ ඉඳන් හිත හිත ඉන්නවා. ඉඳලා පළවෙනි පියවර විදිහට කරන්නේ ගිහිලා බේසමට රෙදි ටික දාලා එනවා. ආය එනවා. ආය ඇවිල්ලා රූප ආයනේ දිහාරම වාකාර දිහා බලාගෙන ඔය ටිකක් කතා කරගෙන ඉඳලා ආය ඔකට සබන් කුටි ටික දාලා ඇවිල්ලා ආය එනවා. ගිහිල්ලත් ඕක පෑය ගානක් සමහරට බුරුසුව කටේ තියාගෙන පෑය ගානක් ඉන්නවා. දත් බුරුසුව කටේ තියාගෙන. නේද? අපේ දරුවෝ කරන වැඩ මේ. හරිද? දරුවෝ විතරක් නෙවෙයි නේද? අපි මේ වැඩසටහන පටන් ගන්නකොට කිව්වා මේක දෙගොල්ලම අහන්න හොඳට කියලා. නේද? ඒ කියන්නේ කිසි සංවිධානයක් නැහැ කිසි අදිෂ්ඨානයක් නැහැ වැඩක් කරන්න ගියා. ඉතින් ඔහේ එහෙට මෙහෙට වෙවි එහෙට මෙහෙට වෙවි හිමින් වැඩ කරනවා. හැම කෙනෙක්ම වැඩක් කරන්න ඉස්සෙල්ලා ප්‍රමාණයක් හෝ කාලයක් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ දඟලුවේ මෙච්චර වෙලා. දැන් කියන්න තියෙන දේ තමයි මේ කියන්නේ ප්‍රමාණයක් හෝ කාලයක්. මෙන්න මේ ටික මම එක්ක ඉවර කරනවා. නැත්නම් මෙච්චර වෙලාවක් මේක කරනවා. පාඩම් කරන්න ඉඳගෙන මම පැය භාගයක් එක දිගට පාඩම් කරනවා. නැත්නම් මේ ටික කරලා ඉවර කරලා තමයි මම නැගිටින්නේ කියලා ප්‍රමාණයක් හෝ කාලයක් අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක ඉවර කරලා තමයි ඒ වැඩේ නවත්තන්නේ. එතකොට පැය භාගයක් එක දිගට පාඩම් කරනවා කියලා හිතපු කෙනා හොඳට කෙලින් ඉඳගෙන එක දිගට මේක කරගෙන යනවා. කරගෙන ගිහින් ඒ වෙලාවේ ඒක නවත්තලා ඉතුරු වැඩේ කරනවා. මේ විදිහට හැම වැඩක්ම නිවසේදී කරන සමාජයේදී කරන හැම වැඩකදීම තනියමම වැඩි හිටියන්න එහෙමනම් මම දරුවන්ට කිව්වා මේක පුංචි ගේම් එකක් වගේ කරන්න කියලා. හරිද? ඒක එහෙම එහෙම හිතුවාම අපිට ලේසි. ඇත්තටමත් අපේ දියුණුවට බාධා කරන අපේ තුලම සකස් වෙන අපිට ප්‍රතිවිරුද්ධ කෙනෙක් ඉන්නවා. හරියට මෙන්න මේ වගේ. කෙනෙක් නැහැ. අපේ හිතම තමයි ආපස්සට අපිව අදින්නේ. එන්නේ ආපස්සට අදින බලවේගයත් එක්ක පොඩි සෙල්ලමක් පටන් ගමු අපි. අභියෝගයක්. හරියට මේ වගේ. ෆුට්බෝල් මැච් එකක අපි අරන් යන්න හදනවා නම් අපිට ඕන පැත්තට බෝලේ ප්‍රතිවාදී කණ්ඩායම අරන් යන්න හදන්නේ අනිත් පැත්තට. දැන් මම පැය භාගයක් එක දිගට පාඩම් කරනවා කියන්නේ මම මගේ බෝලේ අරන් යන්න හදන්නේ මට ඕන තැනට. හැබැයි මගේ හිතේම ඉන්න ප්‍රතිවාදී කණ්ඩායම මොකද කරන්නේ මට මේක කරන්න දෙන්නේ නැහැ. එහෙනම් දැන් පොඩි ගේම් එකක් පටන් ගන්න කියලා මං කිව්වේ දරුවන්ට. බැලුවා ඔල්ලෝසුව හරි. 6යි වෙලාව. 6:00 මාර වෙන්න 6:45 වෙනකොට මම අද ලෑස්ති වෙනවා. වෙනදාට මට 7 වෙනවා ලෑස්ති වෙන්න. පැයක් යනවා උදේට ලෑස්ති වෙන්න. අන්න මම දැන් කාත් එක්ක දැන් මේ ගේම් එක තමයි පටන් ගත්තේ. හරි බලමු මට මේක කරන්න පුළුවන්ද කියලා. කියලා මගෙත් එක්කම ඉන්න අර වෙනදට පුටුවල මාව ඉන්දෝලා තියලා නිදි කිරෝලා තේ හදනකන් ඉන්දෝලා තියලා හිමින් ඇවිත් දෙව්වේ අන්න අර මගේ ප්‍රතිවිරුද්ධ බලවේගය. හරි. මගේ ප්‍රතිවිරුද්ධ බලවේගය තමයි එයත් එක්කයි මම දැන් මේ ගේම් එක පටන් ගත්තේ. එහෙනම් උදේම පොඩි සෙල්ලමක් මේ පටන් ගන්න තියෙන්නේ. මොකද්ද? 6:45 කට අද මම ලෑස්ති වෙනවා. ඉවර කරනවා. උදේ නැගිට්ටා අරමුණ මෙනෙහි කරා. හරිද? මෙනෙහි කළ වෙලාව බැලුවා 6යි වෙලාව. හරි. වෙනදාට මං 7 වෙනකන් එහෙට මෙහෙට වෙවි ලෑස්ති වෙනවා. අද මං 6:45 ලෑස්ති වෙනවා. කියලා වෙලාව දිහා බල බල බල බල මොකද කරන්නේ මෙන්න වේගෙන් ඇවිදගෙන යනවා. වේගෙන් මුණ හොදනවා, වේගෙන් රෙදි මදිනවා, වේගෙන් පොත් බෑගෙට පොට් ටික දා ගන්නවා, ඔක්කොම කරලා බලනවා. හයිට් මම ආද දිනවා. හරිද? මං දිනවා. හරි. අන්න එහෙම දවසකට ක්‍රියාකාරකම් කීපයක් කරන්න ඕනේ. දවසකට ක්‍රියාකාරකම් කීපයක් කරන්න ඕනේ. එහෙම කරලා කොහොම හරි ජයග්‍රහණය ලබා ගන්න ඕනේ. පාඩම් කරනකොටත් එහෙමයි. අන්න එහෙම කරන්න අපි පුරුදු වුණොත් මොකද වෙන්නේ? අපි දිහා බලාගෙන ඉන්න කෙනාට තියෙනවා මේ නම් ළමයෙක් නෙවෙයි මේ නම් රබර් බෝලයක්. හරිද? මැටි ගුලිය රබර් බෝලේ වෙලා දැන්. හරිද? ඒ විතරක් නෙවෙයි. දවසේ පුදුම විදිහේ වැඩ ගොඩක් කරලා තියෙවි. විවේකීවත් ඉඳලා තියෙවි. අපේ පුතාලාගෙන් මම අහනවා ඔයාලා දැකලා තියෙනවද සමහර අය. සමහර අපේම පාසලේ ඉන්න ළමයි ඉන්නවා. එයාලා හොඳට විවාහගත් පාස් වෙලා අන්තිමට බාහිර ක්‍රියාකාරකනුත් කරලා ක්‍රීඩාත් කරලා හරිද ගොඩ දේවල් කරලා හැබැයි විවාහගෙත් හොඳට පාස් කරගෙන සමහර අය ඉන්නවා බාහිර වැඩක් නැහැ මොකක්වත් නැහැ අන්තිම වන්න විවාහගෙත් නැහැ හරිද අනිත් එක තමයි අපි මෙහෙම කාර්යක්ෂම වුණාම අපේ හිත අපිට එක එක නාඩගම් වල වෙලාවන්නේ එක එක දේවල් වල හිත යනවා නැත්තම් ඕන් අහවලා මෙහෙම කිව්වා සමහර අය දැකලා තියෙනවද ජීවිතේ නිකන් කොකු වගේ කොකු බලටු වගේ එම පොඩ්ඩක් නැත්තම් ඉන්නේ අර කීයපු ඒවා ගැන කල්පනා කර කර ඉන්නවා කරපු ඒවා ගැන කල්පනා කරේ වැඩ නැති මිනිස්සු එහෙම කරන්නේ. ඒතර අපි જાතියක් වශයෙන් ගොඩාක් පල්ලෙහාට වැටලා තියෙන ඇයි කියලා තේරෙනවද අපේ පුතාලට තේරෙන්න ඕන. දැකලා තියෙනවද වැඩිපුර දේශපාලනය කරන මාමලාට එහෙම වෙලා තියෙන දේ මේ කාලේ නේද? අනිත් අය කියපු වැඩ කරන්න නෙවෙයි ඕන කරලා තියෙන්නේ. නේද? අනිත් අය එක එක්කෙනා කියපු ඒවා කතා කර කර ඉන්නේ තමයි ඕන වෙලා තියෙන්නේ. ඒක මොකද වැඩ නැති හින්දා. අහක තියෙන දේවල් හිත හිතින්ද හරිද කර ඒ ඒකද જાතියක් වශයෙන් තමයි පල්ලහැට වෙන්න තියෙන්නේ රටක් වශයෙන් පල්ලහැට වෙන්න තියෙන්නේ ඒකින්ද අපි මේ දරු පරපුර අපි හදා ගන්න ඕනේ ඒක දෙමාපියන්ටත් පුළුවන් මේකට උදව් කරන්න හැබැයි අපේ දෙමාපියොත් කරන වැරද්දක් තියෙනවා දැන් මේ ටික ඇහිච්ච ගමන් දෙමාපිය මොකද කරන්නේ මේක තරවටුවකින් කරවන්න හදනවා හරිද දැක්කා නේද හාමුදුරුවෝ කිව්වද ඔය දැන් ඒක කරාද දැන් කෝ අදිෂ්ඨානයෙන් ඉඳගත්තේ කියලා අරයට මේක එපා කරනවා හරිද <laughs> අන්තිමට මේ බණ අහන්න ඇවිල්ලා ඉඳ ගන්න එකත් සෙන්සුරාදු දෙයට රූපවාහිනිය ළඟ ඉඳ ගන්න එකත් නවත්තනවා ළමයි. හරි. ඒ මොකද මේක හරියන්නේ නැහැ. දැන් තවත් එක ක්‍රමයකට මෙන්න ආවා නේද? ඇත්තටම අපි කරන්න ඕනේ හැමෝටම මම අවවාදයක් දෙන්නේ ඉස්සෙල්ලාම උත්සාහ කරන්ඩ තරවටුවට වැඩිය ඇතුළෙන්ම කැමැත්තෙන්ම ඒ දේ කරන විදිහට හිත සකස් කරන්න පුළුවන්. අපි නොකරනම දේ ඒක. හරි නොකරම දේ තමයි ළමයින්ට පාසල් යන්න අවශ්‍ය කරන ඔක්කොම පාසල හදලා දෙනවා අමතර පන්ති හදලා දෙනවා ඇඳුම් හදලා දෙනවා සපත්තු වලන් දෙනවා ඔක්කොම කරලා දෙනවා හැබැයි යාට ඒ වැඩේ කරන්න අවශ්‍ය කරන හිත හදලා දෙන්නේ නැහැ හරිද හිත හදලා දෙන්න දන්නෙත් නැහැ ඒ කියන්නේ හොයලත් නැහැ දන්නේ නැහැ ඒ කියන්නේ හොයලා නැහැ හේවත් පුළුවන් දෙමව්පිය අවධානය යොමු කරන්න ඕන අනිවාර්යයෙන්ම ළමයේගේ හිතක් හදන්නේ කොහොමද ළමයේ සන්තෝෂෙන් තියන්න ඕන අපි නේද පාඩම් කරන්නේ අසන්තෝෂෙන් නම් අපි බලන්න ඕනේ ඉගෙන ගන්න අසන්තෝෂෙන් නම් සන්තෝෂේ බවට පත් කරන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. නේද? ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඒක කරන්නේ අපි. ඒක කරන්නේ නැතුව මොකද කරන්නේ? දන්නවනේ. උදේ පාන්දර නැගිටලා යන ළමයාට පාසල් ඇරලා ආපු ගමන් ටියුෂන් පන්තිය. ඊට පස්සේ ගෙදර ආපු ගමන් අම්මාගේ ටියුෂන් එක, ඊට පස්සේ තාත්තාගේ ටියුෂන් එක හැන්දෑවේ. <laughs> ඇති මේ ළමයි මේ විදිහට දරාගෙන මේ ජීවිතය ගැන ඒකින්ද මහා කෙඩෑරි ළමයි ටිකක් හැදෙන්නේ. පෞරුෂයක් හැදෙන්නේ නැහැ ළමයින්ගේ වැඩ කරන්න දෙන්නෙත් නැහැ ළමයින්ට. නේද? අපේ අපේ දෙමාපියොත් බොහොම අසරණ තත්වයක ඉන්නේ. එයාලට මේ තියෙන තරංගය සහ මේ තියෙන අසරණකම හින්දා එයාලා පොත් බෑගියට පොත් ටික දාගන්න දෙන්නේ නැහැ, වතුර බෝතලයට වතුර දාගන්න දෙන්නේ නැහැ, පොත් බෑගිය කුසයන්ට දෙන්නේ නැහැ. මොකවත් නැහැ, මුකුත් නැහැ. මේක මලක් වගේ බබා වගේ තියෙනවා. ලොකු වැරද්දක් කරන ජීවත් වෙන්න උගන්වන්නේ අන්තිමට ඒ ලෙවල් ඉවර වෙලා එක්ක කැම්පස් යන්න ගියාම හරි වෙන රස්සාවකට යන්න ගියාම ළමයා අතාරින් දෙනවා. මේ මනසට ජීවත් වෙන්න දන්නේ නැරකට. ඉතින් කොහේ හරි අමාරුවක වැටෙනවා. හරිද? කොහේ හරි අමාරුවක වැටෙන්නේ මොකද ජීවත් වෙන්න දන්නේ නැහැ. තනියම තේකක්වත් හදාගන්න දන්නේ නැහැ අම්ම ගන්න. ඒකින්ද එහෙම නැතුව ළමයින්ට තවන්ගේ වැඩ කටයුතු ටික කරන්න ඉඩාරින්න ඕන. අපේ දරුවෝ තුමනාවෙන් බලහත්කාරයෙන් හරි ඒවා කරන්න ඕන. තමන්ගේ ජීවිතය බොහොම කාර්යක්ෂම ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. එහෙනම් අදිෂ්ඨානයෙන් වැඩ කරන්න දැන් වාර ගාණක් දවසේ අදිෂ්ඨානයෙන් කරලා තමන්ගේ ජයග්‍රහණය තහවුරු කරගන්න ඕනේ. හරි? ඕකත් අමතක වුණොත්. අන්න දැන් අමතක වෙන එක නැති වෙන්න ක්‍රමයක් දැන් තියෙනවා. හරි. අපිට හරි අපූර්ව වැඩක් තියෙනවනේ දැන්. ඒකට අපි කියන්නේ දෛනික චර්යා සටහනක් තියෙනවා. අද එහෙනම් අද දවසේ ආයෙ තීරුවක් දාගන්න පුළුවන් ඒකට. හරිද? දැන් තීරු ගොඩක් තියෙනවා. ලොකු ප්‍රශ්නයක් නෙවෙයි ඒක පොඩි දෙයක්. ඔයිට වැඩිනේ දේවල් තියෙන්නේ නේද? දින දිනය අරමුණ මෙනෙහි කිරීම, වේලාවට හරියට අරමුණ මෙනෙහි කිරීම, බුද්ධ වන්දනාව පන්සිල් ටිකට පහයි නේද දැන් අද එකක් ආවා අදිස්ථාණයෙන් කටයුතු කරපු වාර ගාන එච්චරයි ඕනේ මම අද හතර සැරයක් මේ වැඩේ කරා මට කඩේ ගිහිල්ලා එන්න කිව්වා මං ගිහිල්ලා විනාඩි 15ක් අදිස්ථාන කරා වෙනදාට නම් මග ඉඳලා යාළුවොත් එක්ක කතා කරලා එහෙම තමයි එන්නේ නෑ රුංගාලා ගියා රුංගාලා හරි ඒ විදිහට ශ්‍රී ලංකන් එකටත් පුළුවන් අදිස්ථානය ගන්න සමහර අය ඉන්නවා කම්පියුටර් ගේම් එකක් ගහන්න ඕනේ කියලා. ඒ වැඩි ඒකේ. හරි නෑ එයා තීරණයක් ගන්නවා. මං කියන්නේ මං කියන්නේ මේ අමාරු වැඩ නෙවෙයි නේද? තීරණයක් ගන්නවා. හරි. මම අද දවසේ වෙන්න මෙහෙමයි. මම මෙතනින් ඉඳ ගන්නවා. දැන් මම මේ කම්පියුටරෙත් එක්ක ඉඳ ඉඳ ගන්න වෙලාව විනාඩි 45 නැගිටිනවා අනිවාර්යයෙන්. හැබැයි නැගිට ගන්න දෙන්නේ නැහැ කවුද? ඒ වගේ දේවල් පටන් ගත්තම අර ප්‍රතිවාදී හරි බලවත්. රූපවාහිනිය ළඟ ඉඳ ගන්නවා කිව්වහම ප්‍රතිවාදියා බලවත් තමන්ගේ. එයා එතකොට නම් නැගිටින්න දෙන්නේ නැහැ. එයාත් එක්ක තියෙන ලොකුම සටන තියෙන මේ වගේ තැන්වල. හරිද? රූපවාහිනිය බලන්න මං ඉඳ ගන්නවා. හරි මං දැන් මෙන්න නාට්‍යයක් හරි මොකක් හරි එකක් මං කැමති එකක් හරි මේක මෙච්චරයි තියෙන්නේ. එහෙම අදිස්ථානයක් අරන් ඉඳගත්ත කෙනා ඒ වෙලාවෙම නැගිටින්න ඕනේ. අපේ හුඟක් වෙලාවට අපිට වෙලා තියෙන්නේ මොකද්ද? අපි කැමැතිම එක බලන්න කියලා හරි මං පැය භාගයකට කියලා ඉඳගන්න කියලා යනවා. ගිහලා ඉඳගෙන තව චූටක් ඉන්නවා බලනකොට තවත් ටිකක් කැමති එකක් එනවා වගේ. හරි ඊට පස්සේ ඒකත් බලාගෙන ඉන්නවා ඒකත් බලාගෙන ඉන්නවා අන්තිමට චිත්ත පීඩාවක් ඇතුව නැගිටලා එනවා මට මගේ වැඩ ටික කරගන්න බැරි වුණා කියලා. නේද? ඉතින් ඒකෙන්ද ඒ කොටම හේතුව අපි බැලුවේ නැහැ. ඒ හේතුව තමයි අපේ අරමුණට තියෙන කැමැත්තට වැඩිය අරකට තිබ්බ කැමැත්ත වැඩි වුණා. එක දවසක් පෙරදුනොත් පීඩාව කරගන්න එපා. අපේ ජීවිතේ ඕනම පැත්තකින් වැරද්දක් සිද්ධ වෙලා එක දවසක් අපි පරදිනවා. වැරදි වෙනවා කියන්නේ අපි පරදිනවා කියන එක. පෙරදුනහම පීඩාවටපත් වෙන හුඟක් අය. පීඩාවටපත් වෙන්න එපා කියලා මම කියන්නේ. හරිද? වැරදුනේ ඇයි? පෙරදුනේ ඇයි? මම දිනන විදිහට මගේ හිත සකස් කරලා තිබ්බේ නෑ කියන එක මතක තියාගන්න හැම වෙලේම. යම් දෙයකට මාව ඇදිලා ගියේ මගේ අරමුණට තියෙන කැමැත්ත ඒක එන්නේ ඒ දෙයට තියෙන කැමැත්ත වැඩි වුණා අරමුණේ තියෙන කැමැත්තට වැඩි හේතුව ඒක විතරමයි ඒක හේතුව ඒක විතරමයි ඒකෙන්ද මොකද කරන්නේ ආය මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර කැමැත්ත හදනවා හැදුවට පස්සේ ඊළඟ දවසේ ඔය සිද්ධියදී මොකද වෙන්නේ වැඩේ වෙන්නේ නැහැ එහෙනම් රූපවාහිනිය ළඟ ඉඳ ගන්නකොට වෙලාවක් කියලා ඉඳ ගන්න ඒකත් අදිෂ්ඨානයෙන් කරා මම මෙහෙමයි. එතකොට ටික දවසක් යනකොට අපේ දුවලා පුතාලා අත්දැකලා බලනද ඇත්තටම මම දරුවන්ගෙන් අහලා තියෙනවා දෙමාපියෝ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. හුඟක් දරුවන්ට දෙමාපියෝ හරි වදයක්. හරිද? ඇයි හැම එකටම ඇඟිල්ලෙන් අන්නවා කියලා. හැම එකටම ඔව්. ඇයි හැම එකටම ඇඟිල්ලෙන් අනින්නේ? එක පුංචි දුවක් මට මෙහෙම කිව්වා. හාමුදුරනේ අපේ අම්මා බොරු කියනවා. ආ දැන් මට බොරු කියන්න එපා කම ඇවිල්ලා මට කියනවා අම්මා බොරු කියනවා. හරිද? මම කොයි වෙලාවෙද අම්මා බොරු කියන්නේ? අම්මා මට ඇවිල්ලා කතා කරන්නේ 6ට කතා කරන්නේ 6යි කාලයි කියලා. <laughs> හරිද? ඒකින්ද අපේ අම්මා බොරු කියලා මං දවස් දෙක තුනක්ම රැවටෙනවා එකෙන් මේ කියලා. මම ඇයි එහෙම කරන්නේ? ඔයා බැලුවද ඇයි එහෙම කියන්න කරන්න කියලා. අම්මට ඔයා ගැන විශ්වාස නැහැ. අම්මා හරියට 6යි කිව්වොත් ඔයා නැගිටින්නේ නැහැ කියලා දන්නවා. ඔයා හරියටම කතා ඔයාට ඔයාට හැරවපුවාම නැගිටින්න විනාඩි 15ක් යනව නේද කියලා මං අහුවා. ඔව්. ඒතර 6යි කාලට 6යි කාලට අම්මා ඔයාට කතා කරොත් ඔයා 6 මාට නැගිටින්නේ. ඒකෙන්ද තමයි ඔයාට අම්මා වෙලාව වැඩි කියන්නේ. ඔයා අම්මගේ විශ්වාසය හදන්න. ඔයා නැගිටිනකොටම දණපිනි හැරවනකොටම දණපිනි කාලා නැගිටින කෙනෙක් වෙන්න. එතකොට ඔයාට අම්මා බොරු කියන එකේ වළක්වන්න පුළුවන් අම්මට ආදරේ නම් අම්මා බොරු කියන එකේ වළක්වින්න පුළුවන්. ඒ වගේ චින්තනයක් අපේ ළමයින්ට හදන්න ඕන හේතුව හොයාගන්න. හරිද? ඉතින් අන්න ඒ වගේ අපේ දරුවන්ගේ පිටිපස්සේ දෙමාපියන්ට මෙච්චර පන්නන්න වෙලා තියෙන්නේ ඇයි? දරුවා තනි තීරණ ගන්නෙ නැති හින්දා. අපේ පුතා උදේම නැගිටිනවා නම් නැගිටලා අර අදිෂ්ඨානය අරගෙන එක දිගට වැඩ කරනවා නම් අම්මා දන්නවනම් ඔය ඇවිල්ලා රූපවාහිනිය ළඟ ඉඳ ගන්න අම්මා බලන් ඉදී තාත්තා බලන් ඉදී. ඔය ළමයා ඇවිල්ලා උතන ඉඳ ගන්න ඕන බලන්න පැය භාගෙන් අනිවාර්යෙන් නැගිටලා හරි යනවා කියලා දන්නවනම් ඒ විශ්වාසය ටික දවසකින් ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ආය මොකුත් කරන්නේ නැහැ. හරිද? ආය පිටිපස්සෙන් පන්නන්නේ නැහැ. එහෙනම් දෙමාපියෝ වදේ වගේ දැනෙන්නේ ඇයි? දෙමාපියන්ට ඕනේ අපිව හදාගන්න. හරි අපි හැදෙනවා කියලා දැනෙනවා නම් එයාලා ඕනට වැඩි පස්සෙන් පන්නන්නේ නැහැ. හරි? ඒකෙන්ද අපේ දරුවෝ තමන්ගේ පාලනය අතර ගන්න. පාලනය අතර ගන්න තමන්ගේ ඔය විදිහට අදිෂ්ඨානයෙන් වැඩ කරන්න කරන්න කරන්න කරන්න කරන්න කරන්න මොකද වෙන්නේ? අදිෂ්ඨාන ශක්තිය වැඩි වෙනවා. ඒක මුළු ජීවිතේටම බලපානවා. දැකලා තියෙනවද සමහර අය මේ ජීවිතේ කරලා තියෙනවා ආත්ම ගානක් කරන්න බැරි වැඩ. සමහර අය කරලා තියෙන වැඩ බලන්න සමහර ශ්‍රේෂ්ඨ චරිත අරගෙන බලන්න දැන් උදාහරණයක් විදිහට අපි දන්නා රේරුකාණේ චන්දවිමල නාහිම්පාණන් වහන්සේ කියලා කියන උන්වහන්සේ ලියලා තියෙන පොත්ගොඩ නේද? සමා අපිට මේක පටන් ගත්තොත් ජීවිතේටම පොත් දෙකක් ලියන්න පුළුවන් මේ. ඒ වගේ ඒක ඔක්කොම අනිත් එක මේ නිකං ඕපදූප තියෙන පොත් නෙවෙයි. මහා ධර්ම කරුණු ගොඩාක් තියෙන පොත් ගොඩාක් කියලා. ඉතින් දක්ෂ මිනිස්සු මේ තියෙන ජීවිතයේ උපරිම වැඩ ගන්නවා. ඒක පැයක්වත් එක තත්පරයක්වත් අහක දාන්නේ නැතුව ජීවිතේ Tamanටත් අර්ථයක් වෙන අනුන්ටත් අර්ථයක් වෙන විදිහට ජීවිතේ බොහොම ලස්සනට කළමනාකරණය කරගන්නවා. ඉතින් එහෙම කළමනාකරණය කරගත්ත මිනිස්සු දිනනවා. එයාලා හැම වෙලේම ඉන්නේ සන්තෝෂයෙන්. හරිද? එයාලගේ එයාලා බොහොම මානසික ශක්තියෙන් යුක්ත අය. එයාලව කාටවත් රවට්ටන්නත් බෑ. හිත ශක්තිමත් නම් කාටවත් රවට්ටන්න බෑ. නේද? අපේ දරුවෝ තදින් මතක තියාගන්න ඕනේ. මත්පැන් මත්ද්‍රව්‍ය කියන ඒවා පැහැදිලිවම අපිව රවට්ටන්න අපිව පල්ලෙහාට ඇදලා දාන්න අනිත් අයගේ යම් යම් පිරිස්වල තියෙන කූට උපක්‍රම. ඒත් අපි මේවා මේවා පාවිච්චි කරනවා කියලා කියන්නේ සැබෑ සතුටක් නෙවෙයි ඒක. ඒක හරියට නිකන් කකුලක් රිදෙනකොට හිරි වැටෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහපුවාම වගේ මේ ශරීරයේ ශරීරයේ උද්දීපනය කරලා ලබන සතුටක් ඒක. ඒක සැබෑ මානසික සතුටක් නෙවෙයි. ඒක ඒක රසායනික නැත්තම් යම් උපකරණයේ වෙනසක් කරලා ඇති කරගන්න සතුටක්. ඉතින් ඒකින්ද ඒක ඒක රඳාපවතින ඒව නැතුව බෑ. ඒ වගේ දේවල් ඒ වගේ දේවල් වලින් අපේ මනස විකෘති කරනවා. ඉස්සරහට යන්න තියෙන හැකියාව නැති කරනවා. ඒක මහා භයානක දෙයක් විදිහට අපි හඳුනා ගන්න ඕනේ. ඒ වාට සමහර වෙලාවට ඒ වගේ දේවල් ඉදිරියේ පාලනය කරගන්න බැරි වෙන්නේ දරුවන්ට ඒ පොඩි කාලේ ඉඳන් පාලනය පුරුදු වෙලා නැති හින්දා. ඒතර පන්සිල් රැකලා ඔය වගේ අදිස්ථාණයෙන් වැඩ කරලා තමන්ගේ අරමුණ හොද්දට තීව්‍ර කරගෙන අරමුණට තීව්‍ර හිතක් අද හරියටම නේද හරියට දුන්නකින් අයින් වෙන ඊතලයේ ඉලක්කයට යනවා වගේ අනිත් ඒවා කපාගෙන හුළඟ කපාගෙන ඉස්සරහට යනවා වගේ තමන් ගත්ත අරමුණට තීව්‍රව දැඩි අදිෂ්ඨානයකින් ඕනම බාධාවක් විඳගෙන ඉස්සරහට යන්න පුළුවන් කෙනෙකුට කියනවා වීරයෙක් කියනවා වීරකාන්තාවක් කියනවා හරිද වීරයෝ වෙනවා කියලා කියන්නේ සමහර අය වීරයෝ වෙනවා මේ අර කියන්නේ ඒවට කියන්නේ කාඩ්බෝඩ් හිරෝ කියලා. ඕන කෙනෙකුට වෙන්න පුළුවන්. හුඟක් අයට කරන්න පුළුවන් දේවල් කරලා වීරකම් කරගන්න බෑ. කෑ ගහන එක, දඟලන එක, නටන එක, හ්ම් ශරීරය හදාගන්න එක, ඒ වගේ දේවල් ඉතින් හුඟක් අයට කරන්න පුළුවන්. එක එක විදිහට අඳින එක එහෙම ඒවා හුඟක් අයට කරන්න පුළුවන්. නමුත් නියම වීරකම් කියලා කියන්නේ වැඩි දිනෙකට කරන්න බැරි දෙයක් කරන එකයි. වැඩි දිනෙකට කරන්න බැරි දෙයක් කරන කෙනා වීරයෙක් බවට පත් වෙනවා. යහපත් දෙය, යහපත් දෙය නෙවෙයි. නේද? අයහපත් දේ නම් කරේ මෝඩෙක් බවට පත් වෙනවා. නේද? යහපත් දේ යහපත් දේවල් තමයි කරන්න අමාරු. ඒ වගේ දේවල් කරොත් තමයි තමන් වීරයෙක් වෙන්නේ. ඒ කියන්නේ මේ මේ රටේ වීරයෙක් බවට පත් වෙන්න දැම්මම ඉඳන් තමන්ගේ මනස පුහුණු කරන්න ඕනේ. ඒකට ඊට පස්සේ හරි පහසුවෙන් මම තව දෙයක් මතක් කරන්න ඕනම දෙයක් අමාරුවෙන් කරොත් ටික දවසකින් මොකද වෙන්නේ? ඔය දවස් 21 කතාවක් කිව්වා නේද මම? හරි. ඒක ගැනත් මම අපේ දරුවන්ට විද්‍යාත්මකව කියලා දෙන්න යමක්. හරි. දවස් 21ක්ම නෙවෙයි අපි නිකන් මොකක් හරි සම්මුතියක් ඕන හින්දා ඒක දවස් 21ක් කියලා දාගත්තේ. ඔය අපහසුතාවයන් වලින් සම්පූර්ණයෙන් අයින් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා දන්නවද? අපිම බලමු අපේම තියෙන උදාහරණයක් අරගෙන. අපේ දරුවෙක් පුරුදු වෙලා ඉන්නවා උදේ 7 වෙනකම් බුදියන්න. කියලා හිතන්නකෝ. මෙයා මේ ළමයාට පාන්දර 4ට හැරවනවා. හරිද? හතරට හැරවලා අහනවා මොනවද ඔයාලට දැනෙන්නේ කියලා. මේ ළමයා මොනවා කියයිද අපිට? මගේ ඇඟ රිදෙනවා, මගේ සිත රිදෙනවා කියලා කියයි. නේද? ඔය දෙක නෙවෙන්නේ. වෙන මොකුත් වෙන්නේ නැහනේ. නේද? නැගිටවගුවාම අපි කියනවා ඉන්න අමාරුයි කියලා. අපි කියනවා ඉක්මනට මාව ඇඳට දාන්න, මාව පෙරලන්න කියලා කියනවා. ඇයි ඒ පෙරලන්න කියලා කියන්නේ? තැන් දෙකක් රිදෙනවා. ඒ තමයි කය රිදෙනවා සහ නැගිටවගුවාම හිත රිදෙනවා. හරි? නමුත් දැන් අදිෂ්ඨාණයෙන් කොහොම හරි කරලා මෙයා එදා මේ රිදිලි ඉවසගෙන අමාරුවෙන් ඉවසගෙන බුදියන්නම නැතුව ඉන්නවා. හරිද? දෙවෙනි දවසෙත් ඒ වෙලාවටම නැගිටිනවා. එදත් මොකද වෙන්නේ? ඒත් කය රිදෙනවා, සිත රිදෙනවා. ඒත් නිදියන්නේම නැතුව ඉන්නවා. හරිද? තුන්වෙනි දවසේ, හතරවෙනි දවසේ, පස්වෙනි දවසේ මේ විදිහටම කරොත් එන්නෙන්ද එන්නෙන්ද කය රිදෙන එක නැත්නම් ඇඟ රිදෙන එක, හිත රිදෙන එක අඩු වෙයිද වැඩි වෙයිද? ඒක නේනම් අඩු වෙනවනේ. නේද? අඩු වෙලා දවස් 10ක් 15ක් මේක එක දිගට කරොත් 21ක් උපරිම කොට කියලා මම මේ කියන්නේ. හරිද? සමහර අයට දවස් 8න් 10න් 12න් පස්සේ මොනවා වෙයිද? මෙන්න පාන්දර හතරට ඉබේම හැරිලා දැන් නිින්ද යන්නෙත් නැහැ. දැන් නැගිටින්නත් පුළුවන්. බලන්නකෝ. දැන් හැඟරි දෙන්නෙත් නැහැ. සිතරි දෙන්නෙත් නැහැ. නේද? ඒවට ඒ රිදෙනවට මොකද උනේ? දැන් සිද්ධිය තමයි පාන්දර හතරට නැගිටින එක. පළවෙනි දවසේ පුදුමාකාර කැක්කුම් ගොඩක් තිබ්බ. දැන් ඒවා ඉවර වෙලා නැති වෙලා. තේරෙනවද අපි කියන පුරුදුනා කියලා නේද? එහෙනම් අපහසුකම් නැති වෙනවා ඕනම දෙයක් පුරුදු කරොත්. අමාරුවෙන් කරන දේ ලේසියෙන් කරන්න පුළුවන් තත්ත්වෙටපත් වෙනවා. මේ අපේ ශරීරයේ සහ හිතේ තියෙන තියරිස් මූලධර්ම නේද? මේවා අපි ගවේෂණය කරේ නැහැ. නේද? මේවා මොනවා තමන් තමන්ව ඔබ්සර්ව් කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට ඉගන්වුවේ තමන් තමන්ව ගවේෂණය කරන්න. ගවේෂණය කරපුවාම අපිට වර්ධින තැන් අපිට හදා ගන්න පුළුවන්. එහෙනම් මම දැනගන්න දැන් මට පාඩම් කරන්න පැයක් පාඩම් කරන්න හරි අමාරුයි. රිදෙනවා. නේද? හැබැයි මම එක දිගට පුරුදු කරොත් එක දිගට හැබැයි අර බලන්න අර නැගිටින ළමයා මෙහෙම කරොත් මෙයා පළවෙනි දවස් දෙක නැගිටිනවා හරිද? දවස් 3ක් නැගිටිනවා. දැන් අඩු වේගෙන එන්නේ රිදිලි. ආය දවස් 3ක් බුදිනවා. ආත වෙනකම්. හරිද? ආය දවස් 2ක් නැගිටිනවා. ආය දෙකක් නිදිනවා. ඔහොම කරොත් එයා හැමදාම ඒක නේද ජීවිතේ ගොඩක් වෙලාට ඉන්න ගොඩාක් මේසු දුක් විඳිනවා නිර්පරාදී දුක් විඳින්නේ. Tamanට අවශ්‍ය කරන තැනට මේ ශරීරය මේ හිත අවශ්‍ය කරන තැනට සකස් කරගත්තට පස්සේ ලොකු වැඩ කරන්න පුළුවන් සැපසේ සන්තෝෂයෙන් සුවසේ කරන්න පුළුවන්. එතකොට අර අර මැටි ගුලිය මොකද කරන්නේ හැමදාම දුක් විඳින වැඩ කරනවා. අර රබර් බෝලේ මොකද කරන්නේ? නේද මැටි ගුලිය ගලවන්න කොච්චර අමාරුද බලන්න කර තක් ගාලා වැදුනහම නේද? ගලවන්න කොච්චර අමාරුද? එතකොට සිත හදපු නැති කෙනා නේද? එක තැනක ඉඳගත්තාම කතා කරන්න පටන් ගත්තාම කාත් එක්ක හරි රූපවාහිනිය ළඟ ඉඳගත්තාම නැටි ගුලි වගේ හිටිය තැන හිටියා. හරි හරි අමාරු එතනින් එහාට ගැලවෙන්න. හරි පුරුදු කරපු කෙනා තමන්ගේ හිත හදපු කෙනා හැම වෙලේම ඕනම තැනකින් ගැලවිලා ලස්සනට වැඩ කරන දකින්නත් ආස හිතෙන. උදේක දැක්කොත් මලක් දැක්කා වගේ. හරිද? හරි ආස හිතෙන ළමයෙක් වෙන්න ඕනේ. කේන්දරි ගන්න නැති කෙනෙක්. ඕනම දෙයක් ආයි මං කරන්න. හරි මට කරන්න පුළුවන්. වහන්න කොච්චර ලස්සන ජීවිතයක්ද කියලා එක. නේද? එහෙනම් ලස්සන ජීවිතයක් අපි හදාගමු. එහෙනම් ලස්සන ජීවිතයක් කාටත් දකින්නකොට ආස හිතෙන ජීවිතයක් නේද? හොඳට ඇස් ඇරිලා තියෙන ජීවිතයක් නේද? අර මැටි ගුලි වගේ ඉන්න අයගේ ඇස් කොහොමද තියෙන්නේ සාමාන්‍ය? ඉඳගත්තොත් කොහොමද තනක? එහෙම නේද? නැත්තම් මෙහෙම කෙලින්නේ නැහැ නේද? ඉතින් එහෙම නැතුව හොඳට හුස්ම ගන්න නේද? හොඳට ගැඹුරට තමන් සන්තෝෂයෙන් ඉන්නකොට අපි දන්නවා අපි හුස්ම පවා හරි සනීපයි නේද? තමන් කරන්න ඕන වැටික් කරපුවම ගන්න හුස්ම පවා සනීපයි ඒකින්ද රත් වෙන දැවෙන ගති නැතුව අපි බොහොම ලස්සන ජීවිතයක් සකස් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල එකතු කරගන්න ජීවිතේට ඒක නිසා එහෙනම් තමන්ගේ දෛනික චර්යා සටහනේ තව තීරුවක් බය වෙන්න එපා මෙහෙම හැමදාම තීරුව තීරුව එකතු කරන්නේ තව දවස් 3ක් විතර තව තීරු කීපයක් එකතු කරලා දෙන්න ඊට පස්සේ ඒවා ගැන අපි ආයෙ කතා කරමු නේද ඒවා ගැන ආයෙ කතා කරමු ඒවා සාර්ථක කරගන්න කොහොමද කරන්න කියලා නැවත අපි ඉස්සෙල්ලා පදනම හදාගෙන ඒ පදනම දිගේ උඩට යන්නේ කොහොමද කියලා සාකච්ඡා කරමු ඒකින්ද අපි දරුවන්ටත් දෙමාපියන්ටත් බොහොම ආශිර්වාද කරනවා. අපි දෙමාපියන්ට කියන්නේ මේක නීතියක් කරන්න එපා දරුවන්ට. මේක ඇහුවනම් මේ මේ ක්‍රමවේද නීතියක් කරන්න එපා. මේ සටහන හදලා දෙන්න නීතියක් කරන්න නැතුව කැමැත්තෙන් කරන මට්ටමට සිත් සකස් කරන්න මේක කරොත් මේ දේ වෙනවා කියලා කියලා දෙන්න. එහෙම මේක කරලා බලන්න කියලා අමතක වෙච්ච දෙයක් තියෙනවා නම් සකස් කරලා දෙන්න. මේ කියන දේවල් හරියටම ලියලා එවන ළමයින්ට තෑගි දෙන්නත් අපි සූදානම් කරගෙනයි ඉන්නේ. සහතික දෙන්නත් සූදානම් කරගෙනයි ඉන්නේ. ඒක අපි මේ ටික කියලා දුන්නාට පස්සේ දිනේ මතක් කරනවා. ඉතින් ඒකින්ද අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා අපේ දරුවන්ට තමන්ගේ සිත සකස් කරගෙන මේ ජීවිතය નિවැරදි කරගෙන සන්තෝෂයෙන්ම ජීවත් වෙලා හොඳ ජේෂ්ඨ පුරවැසියෙක් ශ්‍රේෂ්ඨ පුරවැසියෙක් බවට පත් වෙලා මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්න හැමදිනාටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. Thank you. සම්බුදු සරණයි